ඇහැ පිනවන දේවල් දැක්කහම ඒ ඔස්සේම යනවා. කන පිනවන දේවල්, දිව පිනවන දේවල්, නාසය පිනවන, කය පිනවන මේ දේවල්. පින්නතුනි අපේ ජීවිතේ රස්තියාදු වෙලා තියෙන්නේ මේ කාරණා පහ ළඟ නෙමෙයිද කියලා හිතලා බලන්න. මේ පංචේන්ද්‍රයන් පිනවන්න තමයි මුළු ජීවිත කාලෙම ගත වෙලා තියෙන්නේ. එතන සැපක් තියනවද කියලා හිතලා බැලුවොත් ඒ තුල කිසිම සැපයක් නැහැ පින්නතු. නැත්තෙම නැහැ. සැපයක් නැත්තම් අපි ඒවට යන්නේ නැහනේ. ඒ වගේ තියෙනවා ස්වල්ප වූ සැපයක්. නමුත් මද වූ සැපයක් තියෙනවා. දීර්ඝ වූ දුකක් තියෙනවා. ස්වල්ප ආස්වාදයක් දීර්ඝ දුකක් තියෙනවා. එනම් මේ පංචකාම සම්පත් භාගිතුන් වහස දේශනා කළා මන අවබෝධීම කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්තම් අපට හරියට අකුසල් රැස් කරවනවා. අපේ ජීවිතේ හරියට රස්තියාදු කරවනවා. මැරෙනකම් අපිට ඒක තේරෙන්නේ අපි මුලින් සඳහන් කළා මරණේ නිමිති මිනිස්සුන්ටත් පහළ වෙලයි තියෙන්නේ. ඒ වුණාට මං නිමිති පහළ වුණ කෙනෙක් බව නොදැනෙන්නේ මේ පංච කාමය තුළ අන්ද විච්ච නිසා. වත්කම් සහ කෙලෙස්කම් මොනර්ද මේ වත්කම් කියල කියන්නේ. වස්තුකාම ඇස කන්න නාසය දිව ශරීරයේ. ඇසට අරමුණ වෙන රූප කනට අරමුණ වෙන ශබ්ද දිවට අරමුණ වෙන රස නාසයට අරමුණ වෙන සුවද ශරීරයට පහස. මේ තම වස්තුකාම. ක්ලේසකාම කියල කියන්න එතකොට. මේ ඇහෙන් දකින දේවල් කණෙන් අහන දේවල් මේ ආදි වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ඉස්පර්ශය මේ දේවල් සම්බන්ධයෙන් අපේ හිත තදින් බැඳෙනවා ඒ බැඳුනට පස්සේ අපිට ඒ දේවල්ම හොයන්ඩ හිතෙනවා. ඒක තමයි ක්ලේසකාම කියල කීවි. යම් තැනක රසවත් ආහාරයක් අනුභව කලානං එදා ඉඳලා එතෙන්ටම යන්ඩ උත්සාහ කරනවා. ඒ තැනම හොයනවා. යම් තැනකින් ලස්සන රූප දකිනවන හැමදාම එතින්ට යන්ඩ හිතෙනවා ඒ ලස්සන රූප බලන්න. මේ আদি වශයෙන් අපේ හිත තදින් ඇලිලා ව්‍යාසත්ත මනසක් නරන් මිනිස්සුන්ගේ මනස බොහෝම තදින් ඇලෙනවා මේ පංචකාමී. එතකොට වත්කම් කෙලෙස්කම් කියලා සඳහන් කළේ මේ කාම සම්පත් ඔස්සේ ඇලිලා කාලයේ නිකාම නාස්ති වෙලා ගිහිල්ලා. අපිට තේරෙන්නේ වයස ගිහිල්ල බව. නමුත් දැන් වයස හුඟක් ගෙවිලා මෙලව අතහැරල යන්න කාලි ලංවෙලා. නමුත් අතහැරල යනකොට ගෙනියන්න හම්බ කරගත්ත දෙයක් නෑ. හම්බ කරගත්ත හැම දෙයක්ම මේ මහපොලෝ උඩ දාලයනේව තම හම්බ කරලතියෙන්. ගෙනියන දෙයක් නෑ. අනිත් එක තමයි පිනතිනේ මන් සඳහන් කලාන මද වූ ආස්වාදයක් මේකි තියෙන්නේ කියලා. මේ කාම සම්පත්වල තියෙන්නේ ස්වල්ප වූ ආස්වාදයක්. මේ ස්වල්ප වූ ආස්වාදය නිසා අපි කොයි තරං දුක්විඳිනවද කියලා හිතල බලන්ට. යම් කෙනෙකුගේ ජීවිතයකට අලුතෙන් යමක් එකතු වෙනවා කියලා කියන්නේ හැම වෙලාවිම කරදරය. අපට හිතෙන්නේ සැපතක් කියලා. ඉතාම කෙටි මනුස්ස ජීවිතය සිහියෙන් ප්‍රඥාවෙන් ගත කරන්න බැරිවුණු නිරයම තමයි නතර වෙන්ඩුව. සතර අපාය ඉතාමත්ම භයානකයි. අති දීර්ග කාලීන අවශ්‍යය. සමර තැංගොල සඳහන් කරනවා ප්‍රේත ලෝකොල ඉපදිලා කොච්චර කල් ගත වුණාද කියලා. මේ මහපොළුව ගව්වක් තරං වැඩෙනකං ඔහු ප්‍රේතාත්මයෙන් නිදහස් වෙලා නෑ. පිරිතිරි මහපොළුව ගව්වක් වැඩෙනකං කියල කියහම්. මේ මහපොළොව වැඩෙන බවක් අපිට ජීවිත කාලෙම තේරුණාද. අපට එහෙමකක් තේරුන්නේ. එනම් ගෞ්වක් කියල කියන්නේ සැතපොම් දෙකකටත් වැඩි ප්‍රමාණයක්. ඉදි එතවට මහපොළොව සැතපුම් දෙකකටත් වැඩි ප්‍රමාණයක් උඩට වැඩෙනකං ප්‍රේත ලෝකෙක හිටිය කියහම අවුරුදු කෝටි කීයක් ඉන්න ඇද. නමුත් මේ ජීවිතේ දැන් නැති වුණොත් අපිට එවන් പ്രേත ලෝකෙක ගිහිලා ඉපදෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ආන් ඒ තරම් මහා පුදුම දිවි අනතුරක් අපිට තියෙන. ඒක ගැන නොහිතා අපි කරන දේවල්. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ. මිනිස්සුන්ට මේක තේරෙන්නේ මොකද මේ කාම සම්පත්වල තදින් ඇලිලා හින්දා. ස්වල්ප වූ සැපය මහ ලොකු සැපයක් කියලා දැනෙන්නේ. අරගෙන ඇවිල්ලා තියෙන කරදරය. ආංගික හින්දා මේ කෙටි ජීවිතේ නිකන් නාස්ති කරන්න හොඳ නෑ පින්නතනි. ලැබුණේ වටිනා ජීවිතය අපි දන්නවා මනුස්ස ජීවිතේ දුර්ලභයි කියලා. බුද්ධාන්තරයක ලැබිච්ච ජීවිතේ තවත් දුර්ලභම ජීවිතයක්. අපිට එවන් අවස්ථාවක් ලැබුණේ පෙරපින නිසා සතරාපායෙන් ගොඩට යන්ට. සුගතියෙන් සුගතියට යන්ට පාර හදාගන්ට. සංසාරෙන් එතරවෙන්ඩ දොර විවෘත කරගෙන තැනට යන්ට. නොත් අපි ඒක නොකර කාලි නාස්ති කරන හිතන්නකු මහාගයක් හදනවා කෙනෙ. මාලිගාවක් වගේ ගයක් හදනවා. හිතල බලන්නකු ඒගේ සුද්ධ පවිත්‍ර කරන්න කොච්චර කාලි නාස්ති කරන්න ඕනද කියලා. හදන්ඩ කොච්චර කල් ගියාද දැන් ඒක අතුගාන්නම වරුවක් විතර යනවා. ඒ ටික කරලා ඇඳුම් පැළඳුම් ටික සෝදලා තියලා ඇඳන් පුඩු කොට්ට මෙට්ටවල තියෙන දූවිලි ටික පිහලා තියලා දවසේ උයලා පිහලා ඉවරෙච්චාම දවස ඉවරයි. පිනක් දහමක් කරන්න කාලයක් තිබුණේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මම එක උදාහරණයක් මතක් කළේ. පුළුවන් තරම් සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. අපිට ජීවත් වෙන්න යම් ප්‍රමාණයක නිවසක් තිබ්බහම ඒක ප්‍රමාණවත් මොකද අපි මෙහි ආවේ මහා ගෙවල් හද හද ඉන්න නෙමෙයි ආපහු කුසල් කරගෙන යන්න. එහෙම කල්පනා කරගත්තාම හැම එකක්ම මනාව සැලසුම් කරගත්තාම ජීවිතය හරි අපූර්වට සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට මෙලවත් සම්පූර්ණයි පරලෝට අවශ්‍ය දීත් සම්පූර්ණයි. ආපු තැනට ආපහු යන්න බොහෝ දේවල් කරගන්න පුළුවන්. වස්තුව රැස්වෙන්න රැස්වෙන්ඩ ඒත් එක රැස්වෙන්නේ ස්වල්ප වූ ආස්වාදයක් මහත් දුකක්.